නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయన ඔස්සේ මෙන්න ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ මේ මොහොතේත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියලු කාරණා අපි දැන් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහල අනුවාදයට නඟන ලද මිලිඳු රාජ ප්‍රශ්නය පොත් වහන්සේ හතර නමක් ඉතින් එයින් පොත් වහන්සේ දෙනමක කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා පින්වත් ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අද දවසෙත් අපිට තවත් අවස්ථාවක් ලැබෙනවා. අපි ඒ සඳහා සූදානම් වෙමු. ඉතින් මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි උන්වහන්සේ මුලින්ම වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 53 දඟුල්ලවත්ත මේගොල්ල ඉඳගොල්ල කුරුණෑගල පදිංචි පින්වත් ශ්‍රී ලීලානිශන විරත්න මහත්මිය විසින් සදැහැති දායකත්වය දරන්නේ මේ පින්වත් මහත්මිය. අපි දැන් මේ සිතින් ශීපත් කරගෙන දහම් පිළිසඳර ආරම්භ කරමු. ඒත් එක්කම අද දවසේ අප කෙරෙහි බොහෝ වූ කරුණාවෙන් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩු සද්ධාසීන අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාදාභි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අපේ පුත් වහන්සේ දෙනම වහන්සේගෙන් කරුණ ඔබ වහන්සේ පාදා වදාලා ඒ වගේම බලාපොරොත්තුක් ඇති කළා අද දවස පිළිබඳව තුන්වෙනි පුත් වහන්සේ පරිශීලනය කරන්න ඉඩ කඩ ලැබෙනවා කියන කරුණ. අවසරයි ස්වාමීනි අපි ඔබ වහන්සේ මුණ ගැහුණා අවසරයි. නමෝ බුද්දාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාන්ත පින්වත්නි පින්වත් මහත්මයා මම කිව්වා වාසනාව තිබුණොත් ඉගෙන ගන්න ලැබෙයි කියලා. නමුත් ඉතින් මේ පින්වතුනොත් එක දිගට ධර්මය අහපු පින් බලෙන් ඒ වගේම අපිත් පහන්සිතින් ධර්මයේ කිව්වා. ඉතින් මේ ධර්ම දේශනා කළ ඒ පින් බලෙන් අවස්ථාව උදා වෙනවා ඔබට තුන්වෙනි පොත් වහන්සේත් ඉගෙන ගන්න. එතකොට ඒක මහා භාග්යක්. ඒ ධර්මයේ යම් ඒ නොකඩවා ඉගෙන ගන්න. සමහර වෙලාවට මේ ධර්මය අහන අය අතර ඉන්නවා. මේ එක දිගට ධර්මය අහන. දැන් සමහර අය මට මුණ ගැහිලා තියෙනවා මේ දැන් සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා ධර්මය අහන අයට නම් දේශනා හොයාගන්න පුළුවන් නේ. එහෙමයි. ඉතින් අර රූපෝහණයෙන් අහලා සමහර අම්මලාට ධර්මය අහන්න බැරි වුණාට පස්සේ මං දැක්ක වෙලාවක අහනවා ස්වාමීන් වහන්සේ අහවල් කොටසේ මොකද්ද කිව්වේ කියලා. එහෙමයි. එතකොට මට ඒ වෙලාවේ හිතෙනවා එයාලගේ තියෙන උනන්දුව ඒ ධර්ම කරුණ ඉගෙන ගන්න. එහෙමයි. ඉතින් එහෙම පිරිසකුත් මේ අතරේ ඉන්නවා. එහෙමයි ස්වාමීන්. ඉතින් මේ බුද්ධ ශාසනයේ මේ කාලේ කතා වෙන්නේ මොකක් හරි හේතුවක් ඇතුව. එහෙයි. මොකක් හරි හේතුවක් ඇතුව විශ්වාන්තර රජුරෝ ඒ ජීවිතේ ඉපදුනේ දරුව දන් දෙන්න. එහෙමයි ස්වාමීනි. මාන්ද්‍රී දේවිය දන් දෙන්න. මහෞෂධ පඬිතුයා වෙලා ඉපදුනේ දන් දෙන්න නෙමෙයි. ප්‍රඥාව බබලවන්න. එහෙමයි ස්වාමීනි. තේරුණාද? එක එක කතාවල ඒක ඊට පස්සේ අපි තවත් ජාතක කතාවක් ගත්තොත් එහෙම අපන්නක ජාතකයේ ගත්තොත් එහෙම නුවණ පිණිස. එහෙමයි. ඊළඟට ශිවි ජාතකයේ ගත්තොත් ඇස් දන් දීම පිණිස. ඒ ඒ ජීවිතවල. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් ගන්න පිරිසක් වෙනුවෙන් තමයි මේ මෙකල මේ විදිහට බුද්ධ ශාසනය කතා වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකට ඒකෙන් පැහැදිලි පිරිසුදු පිහිට ගන්න එක තමන්ගේ යුතුයකමක්. හැබැයි අපි මුලාමතක කරන්න හොඳ නෑ. මේට අවුරුදු 20කට කලින් මෙහෙම දහම් කතාවක් තිබ්බේ නෑ. එහෙමයි ස්වාමීනි. මිනිසුන්ට දැන් සාමාන්‍යයෙන් එක එක ඒ කාලේ හිටපු දේශකයන්න් වහන්සේලා කාලීන වශයෙන් යම් යම් කරුණු කිව්වා. කාලීන වශයෙන් බෝධි පූජා පැවැත්තුවා. ඒ හැර මේ පැරණි පැරණි විදිහට ධර්මයක් කතා වුණේ මට මතකයි එක අම්මා කෙනෙක් මේ ලිපියක් කියවලා තිබ්බා. ඒ අම්මාට පුංචි කාලේ මතකයක් තියෙනවා. දැන් ඒ අම්මා ටිකක් වයසයි. ඒ අම්මට පුංචි කාලේ මතකයක් තියෙනවලු ගමේ පන්සලේ හාමුදුරු මේ ගමේ පන්සලේ හාමුදුරුරු දෙනවා. එහෙමයි. නැත්තම් හාමුදුරු නමකුයි තව ගිහිකේ හෝ නාට්‍යානුසාරයෙන් මිලින්ද ප්‍රශ්නේ කලාවක් ඉතින් තේරුන්නේ නැල්ලෝ. බලාගෙන හිටියලු. ඒක ලා ඒ පරපුරාණ අතීතය මතක් වුණා කියනවා මිනින්ද ප්‍රශ්නේ දැන් කතා කරනකොට. එහෙමයි. නමුත් ඒ කාලේ තේරුන්නේ අනේ ස්වාමීනි දැන් තේරුණා කියලා මේ අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යයි කියලා මේ ලියුමක ලියලා ඉවලා තිබුණා. එතකොට දැන් බලන්න ඒ පුංචි කාලේ මතකයක් අවදි වුණානේ මේ මිනින්ද ප්‍රශ්නේ අහනකොට. මේ වගේම තමයි මහත්තයා දැන් ධර්මයේ අහනකොට දැන් ධර්මය අහනකොට ඉඳුරම් මෝරා ගිහිල්ලා. සමහරට ධර්මය අවබෝධ වෙන වෙන ජීවිතයක නම් ඒ ජීවිතයේ ඔහුට ධර්මය ඇහෙනකොට අපි කලින් අහපු ඒවා කියලා මේව මතක් වෙනවා. ඒ නිසා ධර්මය අහන එක නම් උපකාරයි. ධර්මය ඉගෙන ගන්න එක උපකාරයි. සත්පුරුෂ සංසේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනස්කාරය, ධම්මානුධම් ප්‍රතිපදාව කියන හතර සෝවාන් වෙන්නත් ඕන සකදාගාමි වීම පිණිසත් උපකාරී වෙනවා අනාගාමි වීමත් උපකාරී වෙනවා අරහත්ත්වයටපත් වීම පිණිසත් උපකාරී වෙනවා ඒ නිසා මටත් ප්‍රශ්නයක් තිබ්බා මේ බණ කියන එක නතර වෙන්නේ කවද්ද බණ අහන එක නතර වෙන්නේ කවද්ද කියලා ඒතර ධර්මයේ අනුව යනකොට තේරෙනවා යම් දවසක අරහත්ත්වයටපත් වෙනවාද එදාට තමයි බණ අහන එක නතර කරන දවස එහෙමයි ස්වාමීනි තේරෙනා නේද නමුත් ඒ රහතන් වහන්සේලා පවා සවම්පත් යොමාගෙන ධර්මය අහනවා. ඒ රහතන් වහන්සේලා පවා පැය පහන් වෙනතුරු ධර්මයේ කතා කරනවා. ඒ රහතන් වහන්සේලා පවා ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා ගෞතම බුදු සසුන පවතින තුරු මේ දහම් ගෝසාව ඇසේවා. ඔබටද සවම්පත් යොමාගෙන ධර්මය අහන්න ලැබේවා. ඔබට ලැබිච්ච වාසනාව තමයි මේ අහන ධර්මය අත්නෝ මතික තම තමන්ගේ අදහස් නෙවෙයි. අපේ අදහස් නෙවෙයි. මේ ධර්මයේ පිරිසිදුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් දායාද දායාද වෙච්ච දේවල්. රහතන් වහන්සේලාගේ මුවෙන් දායාද වෙච්ච දේවල්. ඒවා එක දිගට නොකඩවා ආහන්න ලැබෙනවා කියන එක අසාමාන්‍ය පිනක්. මොකද බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන්න පින් තියෙනවා. ගොඩාක් අයට ඇහෙන්නේ කුණුහරප. විහිළු, කහළු, ඕපා දූප දේශපාලන වයසකට පලච්ච මිනිස්සු ඉන්නවා බලන්න දේශපාලනය අහනවා අම්මෝ මොන නින්දක්වත් නැහැ දේශපාලන කතා ටික අහන්න ගත්ත ගමන්. ප්‍රවෘත්ති එනකල් කට ඇරගෙන බලාගෙන ඉන්නේ වයසට පලච්ච සමහර අය. මේ වලපයයි ගොඩපයයි. මැච් බලන්න. එක 100 කෙනෙක් මේ ලෙඩ වෙලා මේ මැච් එක බල බලා ඉඳින් අසනීප වෙලා තියෙනවා. ස්පිරිතාලේ ගිහලා දැඩි සක්කාරේ. එතකොට ඒ දවස්වල අපේ ලොකු සංස්ථාව පිරිච්ච යන ගිහිලා තියෙනවා. ඊට පස්සේ අර සීයා අර පිරිච්චික ඉන්න අතරේ අහලා මොකද්ද ඔය එක. ඉතින් ලොකු සංස්ථාව ඉන්න ගමන් අහලා අර ළඟ හිටපු කෙනාගේ සීයා මොකද්ද කිව්වේ කියලා. ඇහුවලු විකට් කීයද කියලා. මේ බට ගහලා ඉඳිද්දි. ඔහොම තිබ්බ ලෝකයක්. එහෙමයි. කොහොම තිබ්බ ලෝකයක දැන් මිනිස්සු මේ මේ වෙලාවට ප්‍රවෘත්ති අහන එකෙන් අයින් වෙලා ඒ ධර්මය අහන ප්‍රවෘත්ති හැම වෙලාවෙම ප්‍රවෘත්තිනේ. ළිඳ ළඟට ගියත් ප්‍රවෘත්ති, කඩේ ළඟට ගියත් ප්‍රවෘත්ති, බස් එකේ ගියත් ප්‍රවෘත්තිනේ. පොඩ දෙතුන් දිනක එක දැන් මම විස්තර කියන්නේ යන් යන් විස්තර මම ප්‍රවෘත්ති අහලා නෙවෙයිනේ. මේ නිකම් ප්‍රශ්නයක් කතා කරන්න එන මිනිසෙක් හිතපු ගමන් ප්‍රශ්නේ පැත්තක තියලා එයා ප්‍රවෘත්ති. මම ඉතින් පොඩ්ඩක් අහගෙන ඉන්නවා. ඉතින් අමුතු ලෝකයක්. ඉතින් එහෙම ලෝකෙක ධර්මය අහන්න ලැබෙන අවස්ථාව දුර්ලභයි. දැන් අද අපි තුන්වෙනි පොත් වහන්සේගෙන් දහම් කරුණු සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඉතින් අදත් අපිට කියවන්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ දුර්ලභ දහම් කාරණා. අතිශය මිහිරි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මේ ගලන ගඟුලක් වගේ. විඩාවෙන් ඉන්න කෙනෙකුට හමන නොනවතින සීතල සුළඟක් වගේ. ඒ බුදුගුණ කඳ ඉතින් ඒ නිසා අපි ඒ බුදුගුණ කාරණා තියෙන මේ මිලින්ද ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේගේ තුන්වෙනි පොත් වහන්සේ කියන්නේ අනුවාදනයේදී මහමෙවුනාවෙන් පින්වත් ලොකු සායනාසේ පරිච්ඡේද අනුව කඩලා තියෙන්නේ. නැත්නම් මිලින්ද ප්‍රශ්නේ තනි පොතකට තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ අපේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන්. අවසරයි ස්වාමී. එතකොට නාගසේන මහරහතන් වහන්සේ තවම මහා වනයේ වැඩ ඉන්න මහා වනයේ වැඩ ඉන්න මේ නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජුරු අහන්නේ තනියෙන් ඉන්නේ. එහෙමයි. එතකොට අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාගනේ මහණෙනි එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙරපසු නොවි එක්වර උපදින්නාහුය යන කරුණ යමක් ඇද්ද ඒ සිදු නොවන දෙයකි. ඒබඳු දෙයකට අවකාශ නැත. ඒබඳු දෙයක් ලෝහි දකින්නට නොලැබෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ බහුධාතුක සූත්‍රයේ තමයි මේ කාරණාව වදාළේ. එතකොට බහුධාතුක සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේට ඥාන බල 10ක් තියෙනවා. එහේ ස්වාමී. ඒ ඥාන බල 10න් ථානාඨාන කුසල කියලා එකක් තියෙනවා. එහේ. ඒක ඒක බහුධාතක සූත්‍රයේ ථානාඨාන කුසල කියන එක විස්තර කරනවා. සානාඨාන කුසල කියන්නේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ වශයෙන් සිදුවිය නොහැකි දේ සිදුවිය නොහැකි දේ වශයෙන් දන්නවා. එහෙමයි සර්. ඊතර බුදුරජාණන් වහන්සේ වදාලා පෙරපසු නොවි එක් ලෝක ධාතුවක තථාගතයන් වහන්සේලා දෙනවා පහළ වෙන්නේ ඒ සිදුවිය නොහැකි. එක ලෝක ධාතුවක එක බුදුරජාණන් වහන්සේ නම පමණක් පහළ වෙන එක සිදුවිය හැකි. ඒක තමයි කිව්වේ ඒ ඥානේ ඒ ඥානේ තියෙන අවබෝධය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අපේ මිරිඳු රජු වහන්නේ ස්වාමීනි නාගසේනයන් වහන්සේ සියලු තථාගතයන් වහන්සේලාම සත්‍විස් බෝධිපාශක ධර්මයන් දේශනා කරන සේක. වදාරණ කල්ලි චතුරාර්ය සත්‍ය ධර්මයේම වදාරණ සේක. ඒතර මහත්ය අර බලන්න ඒ කාලේ අර නිතර චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියන එක කතා වෙලා තියෙන මූලික අදහස මූලික අදහස. දැන් ඇත්තටම සත්‍යයක් වශයෙන් මේ පින්වත් ලොකු ශාවින්නාංශයේ 1999 එහෙමයි ස්වාමී 1999 ඉඳලා මේ ධර්ම ප්‍රචාරයේ මහමෙවුනාව ආරම්භ කළා 1999 අගෝස්තු 14 ඒ මහමෙවුනාව ආරම්භ කළා මහමෙවුනාවේ මේ දහම් වැඩ පිළිවෙල කරගෙන ගියේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ පුදී ජනයන්ගේ සියලු ජනයන්ගේ මුවග චතුරාර්ය සත්‍ය ගැන ආවා. දැන් කලාතුරකින් තමයි මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියන එක ඇහෙන්නේ කලාතුරකින්. ඒක බැහැර වුණා නේද? ඒක ඒක හිම මොකද්ද වුණා. නමුත් අර මු ආශ්‍රක මුල්ලක බණපද ඇහෙන්නේ නැති තැන්වල පොඩ්ඩක් තියෙනවා. නමුත් ඇත්තටම දැන් මම කල්පනා කරන මමත් ඔය යම් යම් පින්කම් වල යනවා. ඇහෙනවා අඩුයි. ගොඩාක් අය චතුරාර්ය සත්‍ය අවබෝධ වේවාම කියන එක කියනවා. එතකොට මේ ඒක ඒක ඒක මේ ශ්‍රද්ධාවන්ත සමාජයක තිබ්බ වචන. ඒ වචනේ ඉස්මතු කළේ ලබුසායනවා. මුල් කාලේ ගොඩාක් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන එකට ගැරෙහුවා. මුල් කාලේ ගොඩාක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ තරම් නින්දා අපාස විඳගෙන බැටකාපු හාමුදුරනමක් මේ ලංකාවේ නම් ඉඳීද කියලා කියන්න අමාරුයි. එහෙමයි. පුදුම විදියට බැටකකා බැටකකා මේ ධර්මීස්මතු කළේ. උන්වහන්සේ ළඟම මහාන වෙච්ච ගෝලයෝ විරසක වෙලා ප්‍රශ්න අරුබුද හැදුවා. දායකයෝ ළඟින් ඉඳගෙන ප්‍රශ්න අරුබුද හැදුවා. මාධ්‍ය වලින් මේ අද බන කියනවා හිත මා ඒ මාධ්‍යයෙන්ම උන්වහන්සේට බයිනවා. අවසානයේ මාධ්‍ය මේ මාධ්‍යයකින් මේ දායකයෙක් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ බණක් දාන්න ඕන කිව්වොත් මාධ්‍යයෙන් කැමති නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකනේ මහත්තයා දැන් මම ශ්‍රද්ධායකේ විතරක් මට පුළුවන් විදිහට බණ ටිකක් කියාගෙන පිනක් රැස් කරගන්නේ. මොකද මගේ ගුරුවරයා ගොඩාක් දුක් වෙනවා. එහෙමයි ස්වාමීන් ගොඩාක් දුක් විඳින්න බණ කියන්නේ. අනේ ශාසනය වෙනුවෙන් නිසා. ශාසනය වෙනුවෙන්. ඊට පස්සේ තමයි උන්වහන්සේ බැට කාලා බැට කාලා බැට කාලා මේ පැහැදිලිව ධර්මයක් කියන්න මේ මාධ්‍යයක් හදන්න ඕන කියලා මේ ශ්‍රද්ධායක ආරම්භ කළේ. ඒතර උන්වහන්සේගේ අරමුණ පුළුවන් විදිහට ඉෂ්ට කරන්න අපි බැඳිලා ඉන්නවා. අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ. උන්වහන්සේ තමයි මේ මාර්ග දර්ශනය දුන්නේ අපිට. එහෙමයි. ඉතින් උන්වහන්සේගේ අදහස සත්පුරුසයි. ඒ කියන්නේ උන්නා මේ මේ දැන් මම අද මෙතන ඉඳගෙන බණ කියන එක මේ විදිහට බණක් කියවන්න මගේ ගුරුවරයා ගොඩාක් දුක් විඳා. මොකද වෙනත් සමහර මාධ්‍ය වල බණ කියනකොට ඒවා එඩිට් කරනවා. සමහර වෙලාවට මට වෙලා තියෙනවා මමත් මම සාමාන්‍ය කාලේ බණ කියන්නේ කියලා තියෙනවා. සමහර මාධ්‍යවලදී මේ බණ කියන එක නතර කරලා තියෙනවා. නතර කළා හඳුන්නේ ওই වචනේ අයින් කළා මේවා ආපහු කියන්නේ කියනවා. ස්වාමීන් මේ වෙනි සංස්කරණයක් කරන්න මේ භික්ෂුන් වහන්සේ නම් ධර්මයේ දන්න මේ ගිහියෝ එහෙමයි ස්වාමීන්. ගිහියෝ දැන් මහත්තයා දැන් ඔයාලා දැන් මේ අපිත් එක්ක දහම් සාකච්ඡා කරේ එහි කියගෙන දැන් මේ කාරණාව අනුමෝදන් වෙවි අහනවනේ. එහෙමයි. එහි මේ පරිසරයක් හදපු හැදිරිලා නිසා. ඒක එහෙම නෑ. ගිහියට යටත් වෙන්න ඕන ආමුදුරෝ. ඉතින් මං ඉස්සර තිබ්බ විදිය මම මේ කියන්නේ දැන් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ලොකු සාන්නාංශේ ගොඩාක් බැට කාලා බැට කාලා මොන්නාංශේ මේ ධර්මයේ දෙන්න නොවිඳිනා දුක් විඳා. ඒක බාහිරව කෙනෙකුට සාමාන්‍යයෙන් උන්නාංශේ වාහනේ කියනකොට සභාවක පෙරටුවේ ඉන්නකොට ශිෂ්‍ය ගණයා පිරිවරාගෙන ඉන්නකොට මේ ලෝකෙට මහා ලොකු දෙයක් කියලා පෙනෙයි. නමුත් උන්වහන්සේ මේ ධර්මයේ ඉස්මතු කරන්ද උන්වහන්සේ තනියෙන් විඳපු පෙනෙන නොපෙනෙන දැන් උන්වහන්සේ නොපෙනෙන ලෝකය ගැන විවිධ විවිධ විස්තර කරනවා. ඒ කියන්නේ ඉච්චරම බැට කාලා දන්න නිසා. සාමාන්‍ය ජනයාට එවැනිව අත්දකින් නැති නිසා. ඉතින් ඒ නිසා මේ මේ මෙහිලා මේ කාරණාව අපි සිහිපත් කරන්න ඕන. ඒ අතරේ තමයි බැටකකා මේ ධර්මයේ පරිවර්තනය කර කර ත්‍රිපිටකයේ පරිවර්තනය කර කර උන්වහන්සේ මේ ගමන ආවේ. අනේ උන්වහන්සේ නිසා තමයි අපි දන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ථානාථාන ඥානෙ. මේ බහුදාතක සූත්‍රයේ දේශනා කළා. සූත්‍ර වලින් ධර්ම ඉගෙන ගන්න හැටි, සූත්‍ර වලින් බණ කියන හැටි, ඒ ඔක්කොම තනි පුජ්‍යලයෙන් ඉගෙනගත්ත දේවල්. දැන් තැන ස්ථානෙන් ස්ථානේ ගමකෝ පන්සලකෝ වේවා ආරණ්‍යකෝ වේවා අසුපිය වේවා කොහේ වුණත් දැන් සූත්‍රයකින් බණක් කියනවා. නමුත් ඉස්සෙල්ලාම ලංකාවේ සූත්‍ර වලින් බණ කියනවා කියන එක ආරම්භ කළේ මේ සූත්‍රයක් පෙළගෙන මේ බණ කියන විදිහ මේ ක්‍රමේ ස්වාධීන ක්‍රමයට දැන් ඉස්සර බණ කියන්නේ දැන් කවි බණ වල රටාවක් තියෙන්නේ. එහේ ස්වාමී. ඒතර කවුරු කිව්වත් ඒ කවි බණ රටාවක්. බෝධි පූජා රටාවක්. ඒ වගේ බණ කියනවත් මහත්ය රටාවක් තිබ්බා. දැන් අපි කියමු කොටිකාවත්තේ සද්දාතේ සාඳුරෝ බණ කියනවා නම් අපංසල් හාමුදුරුවෝ බණ කියන්නේ ඒකම ගන්නවා. පානදුරේ අරිය දහමහාඳුරෝ කවි බණ කියනවා නම් මේ බෝධි පූජා ඒතර අනිත් හාමුදුරුවෝට ඒ තාලෙම අල්ලනවා. එහෙමයි. මිසක් ස්වාධීනව තමන්ගේ හදමඩලෙන් ගලාගෙන යන වචන ටික ඔහේ නිදහසේ යන්න දීලා බණ කියන එක ආරම්භ කරේ ලොකු සායනාව. ස්වාමීන් වහන්සේ අර්ථය ඉස්මතු කරමින් අර්ථය ඉස්මතු කරමින් එහෙමයි. නැත්තම් බණ කියන රටාවට හිත යන්නේ. දැන් අපි මේ බණ කියනකොට බණ අපේ බණ රටාවක් නෙමෙයි මේ තියෙන්නේ. දහම් කරුණු කියනවා. දැන් සාමාන්‍ය මාත් එක්ක කෙනෙක් කතා කරන හිටියත් ඒත් අපි මේ විදිහට තමයි කතා කරන්නේ. එහෙමයි ස්වාමී. දැන් ඉස්සර තිබ බණ ක්‍රමේ තමයි බණ කියන හාමුදුරන්ගේ හඬ සෛලී කතාව ස්වභාවිකව නැහැ. තේරුණා නේද? ඒ ස්වභාවිකව නැහැ. ඉතින් මම කල්පනා කළේ අනේ යුග පුරුෂයෙක් පහළ වෙලා කොච්චර යහපතක් කළාද කියලා. ඉතින් ඒ නිසා අපිටත් මේ ධර්මය අහන්න ලැබුණා. මහත්තයා මේ ලෝකේ මේ මේ තානා තානා කුසල කියලා එකක් තියෙනවා. සිදුවිය හැකි දේ නොහැකි දේ එක ලෝක ධාතුක එක බුදු කෙනයි පහළ වෙන්නේ. මේක ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් කියනවා මේ මිලිඳ රජුරෝ ස්වාමීනි බුදුවරු පහළ වෙලා සත්‍විස් බෝධිපාශික ධර්මයේ චතුරාර්ය සත්‍ය නම් කියන්නේ හික්මවනකොට හික්මවන්නේ සීල සමාධි ප්‍රඥාවල නම් ස්වාමීනි අනුශාසනා කරන කල්ලි අප්‍රමාදීව ප්‍රතිපත්තියේ යෙදෙන්න කියලා අනුශාසනා කරනවා නම් ඉදින් ස්වාමීනි තථාගතයන් වහන්සේලාගේ දේශනාව එකක්ම නම් ධර්ම කතාව එකක්ම නම් ශික්ෂාව එකක්ම නම් අනුශාසනාව එකක්ම නම් කවර කරුණක් නිසාද තථාගතයන් වහන්සේලා දෙනාවක් එකපාර උපදින්නේ නැත්තේ? ඇයි දෙනමම එකක් නම් කියන්නේ? එකම බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් මේ ලෝක ධාතුව ඒතා කාලෝක වූයේද ඉදින් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යතු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා අනේ දෙවෙනි වතාවටත් දෙවෙනි බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙනවා නම් කොච්චර හොඳද එහෙමයි කොච්චර ලෝකේ එළිය වෙයිද අතිශයින්ම බලවත් වෙයි තථාගතයන් වහන්සේලා දෙනමක් අවවාද කරන කල්හි සුවසේ අවවාද කරන්නාහුය. අනුශාසනා කරන කල්හි සුවසේ අනුශාසනා කරන්නාහුය. ඉතින් ස්වාමීනි මට මේක සැකයක්. එහේ ස්වාමී. ඉතින් දෙනමක් පහළ වුණාට මොකද? ඇයි මේ එක නමක් විතරක් පහළ වෙන්නේ? මට මේක විස්තර කරලා දෙන්න කියලා රජුර ඉල්ලා හිටිනවා. ස්වාමීනි අවසරයි. ඔව් මහන්තේ දැන් අර බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකපාර නූපදින්නේ ඒ එක අපි දැන් කතා කරන්නේ. හරි ඊ ලස්සන මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන විදිය කියනවා මහරජාණෙනි මේ දසදහසක් ලෝක ධාතුවට දසදහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. එකම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටී. ඉතින් එක්වර අන්‍ය වූ දෙවෙනි බුදුරජාණන් වහන්සේ නමකුත් උපදින සේක්නා එය මේ දසදහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැලී යනු ඇත, කම්පාවනු ඇත, යටට නැමෙනු ඇත, උඩට නැගෙනු ඇත, විසිරෙනු ඇත, නැසෙනු ඇත, වෙනසෙනු ඇත, යහපත් අයුරින් පවත්වාගත නොහැකි වනු ඇත. බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා නම් මේ සක්වලේ මේ සක්වල සුණු විසුණු වෙලා යනවා කියන්නේ. හේතුව එක බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා විතරයි මේ සක්වලට දරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. දෙවෙනි බුදු කෙනෙක් පහළ වුණොත් දරන්න බෑ කියන්නේ. මහත්තයා මිනිස්සු බලන්න දැන් අද කාලේ කෝටි 700කට වැඩිය මිනිස්සු ඉන්නවා. කෝටි 700කට වැඩිය ජනී ජනයා මිහිමඩල ඉන්නවා මේ පොළොවේ අසර තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් තවත් මේ පොළොව දෙදරා කම්පා සුණු විසුණු වෙලා යනවා. බුදවරු දෙනමක් නම් මේ පොළොවට දරා ගන්න බෑ. එහෙමයි සාම. ස්වාමීන් පොළොවට දැනෙන්නේ අර ස්කන්ධ බර නෙමේ ගුණේ බර. ගුණ බර. අන්න හරි. පොළොවට දැනෙන්නේ ස්කන්ධ බර නෙමෙයි. ගුණ බර. ඒ නිසානේ මේ විරාගී භවෙන් මහා කස්සපයන් වහන්සේගේ විරාගී භවට පොළොව සලිත වෙන්නේ. එහෙමයි ස්වාමීන්. ඊළඟට වෙස්සන්තර රජුගේ දන් දෙනකොට පොළොව කම්පා වෙන්නේ. එහෙමයි. එතකොට මේ පොළොව ගුණ බලයි. ඒ වගේම පාපේ දරා ගන්න බැරි වුණාට පස්සේ පොළොව දෙබෑ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පොළොව දෙබෑ වෙලා නිරේට ඇදගෙන යන්නේ. ඒ නිසා මේ මහ පොළොවට බර මේ ශරීරය නෙමෙයි. එහෙයි ස්වාමීනි. මහ පොළොවට බර මේ මේ බර හෝ එහෙම නැත්නම් මහ පොළොවට දැනෙන්නේ. එහෙමයි. මහ පොළොවට දැනෙන්නේ ගුණය. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඊට පස්සේ කියනවා මහරජාන්නේ මේ මෙබඳු දෙයක්. ඒ පුරුෂයෙක් පමණක් උසුලා ගන්න පුළුවන් නැවක් තියෙනවා. ඒ නැවත ඒ පුරුෂයා වගේම උස මහත දිග පළල තියෙන ඒ බර ඒ විදිහටම තියෙන තවත් එක්කෙනෙක් නගිනවා. නගිනකොට මොකද්ද වෙන්නේ කියලා අහනවා. අනේ ස්වාමීනි ඒ නැවට උසුලා ගන්න පුළුවන් එක බරයි නම් ඒ බර ඒ විදිහටම තියෙන තවත් කෙනෙක් නැංග ගමන් අර මේ නැව උඩට යනවා යටට යනවා සැලෙනවා කම්පා වෙනවා. ජලයේ ගිලෙනවා කියනවා. එහෙමයි. ආන් ඒ වගේ තමයි මහරජතුමනි දස දහසක් ලෝක ධාතු වලට මුසුලා දරා සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. එකම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටි. ඉතින් එක්වරම අන්‍ය වූ දෙවැනි බුදුරජාණන් වහන්සේ නමකුත් උපදින සේක්නා මේ පොළොවට මේ සක්වලට උසලා ගන්න බැරි සුණු විසුණු වෙලා යනවා කියලා තමයි ස්වාමීනි. සවද මහරජාණන් යම්සේ පුරුෂයෙක් හැකිතාක් භෝජනය පිළිගැනීමෙන් උගුර දක්වා පිරී යනතෙක් අනුභව කරයි. හොඳටම කාලා ඉන්නේ කෙනෙක්. එතකොට එයාට ඒ වගේම කෑමක් දෙනවා ආය කාපන් කියලා. එතකොට අහනවා මොකද වෙන්නේ අහනවා කෑවොත් එහෙම. ස්වාමීනි ඔහු ඒ ඒ වගේ දෙයක් ආය කෑවොත් වෙන්නේ එයා මැරෙනවා කියනවා. ඒ වගේ තමයි කියනවා ලෝකෙට එකම එක බුදු කෙනයි කියනවා දස දහසක් ලෝක ධාතු වලට පහළ වෙන්නේ. මහත්ය එක එක ලෝක ධාතු වල එක එක ජීවින් ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එක එක තාන්න තනතුරු තියෙන්න පුළුවන්. එක එක අදහනයි ඉන්න පුළුවන්. එක බුදු කෙනයි. එහෙමයි ස්වාමීනි. එක බුදුරජාණන් වහන්සේ නමයි. එහෙනම් බුද්ධ කියන ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේගේ. අපි සරණ ගිය ශාස්ත්‍රඥාන්සේගේ ශ්‍රේෂ්ඨ බව බලන්න. අපිට ඇත්තටම අපිට ඉන්නේ එක බුදුරජාණන් වහන්සේ නමයි. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, ආනන්දයන් වහන්සේගේ ගුණ කියනවා. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. එහෙමයි ස්වාමීනි. අපිට එකම එක ශාස්ත්‍රණ වහන්සේ නමයි. ඒ තමයි ඒ තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එක බුදු කෙනයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ආන් ඒ වගේ කියනවා එක බුදුරජාණන් වහන්සේ නමයි කියනවා. ඊට පස්සේ මේ විදිහට විස්තර කළාට පස්සේ කිම ස්වාමීන් නාගසේනයන් වහන්සේ බුදු කෙනෙකු තුල ඇති ගුණධර්මයන්හි අධිකත්වයේ හේතුවෙන්ද පෘථුවිය සැලෙන්නේ. එහෙනම් බුදවරු දෙනමක් පහළ වුණාම මේ භූමිය කම්පා වෙලා මේ සක්වල සලිත වෙන්නේ ගුණය නිසාද කියලා අහනවා. මහරජාන්නේ මෙහි මාණික්‍ය රත්නයන්ගෙන් මුව විට පුරවන ලද කරත්ත දෙකක් යයි සිතමු. මැණික් වලින් කරත්ත දෙකක් පුරවලා තිනවා කට මට්ටමටම. එයින් එක කරත් ආයි දාන්න බෑ. එක කරත්තයකට අනෙක් කරත්තේ තියෙන බරත් එකතු කරනවා. එකතු කරනකොට මොකද්ද වෙන්නේ අහනවා. උස්සලන්න පුළුවන්ද කියලා අහනවා. අනේ ස්වාමිනී රත නාභිය හෝ පැලෙන්නේ, අරේ හෝ සිඳී යන්නේ, රත රෝදේ හෝ ගැලවෙන්නේ, කඩ ඇනේ හෝ බිඳී යන්නේ. කිම මහරජාණනි, ඒ කරත්තේ බිඳී යන්නේ අධික ලෙස පටවන ලද මාණික්‍ය රත්නයන්ගේ බර නිසා නොවේද? එසේ ස්වාමීනි. ආන් ඒ වගේ තමයි කියන රජතුමනි ගුණයන්ගේ අධිකත්වයේ හේතුවෙන් මහ පොළොව සැලෙයි. මේ කාරණේ අප විසින් පවසන ලද්දේ සම්මා සම්බුදුවරුන්ගේ ගුණධර්ම බලය පෙන්වා දීම පිණිසයි. යම් කරුණක් නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර නූපදිනසේක්ද එන් ඒ කාරණාවට තවත් උපමාවක් කියනකොට සුන්දර. එහෙමයි ස්වාමී. දැන් බුදු කෙනෙක්ගේ ගුණ කඳ කියන එක බලන්නකෝ. දැන් හාමුදුරුවෝ කෝටි ගාණක් බිහි වෙන්න පුළුවන්. ඒත් එක බුදු කෙනෙක්. එහෙමයි ස්වාමී. පසේ බුදුරජාණන් වහන්සේලා 500 ගාණක් පහළ වෙනවා. ඒත් එක බුදු කෙනෙක්. පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් පහළ වුණත් පොළොව සලිත වෙන්නේ නැහැ. පොළොව කම්පා වෙන්නේ නැහැ. ශක්වල චංචල වෙන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක්ගේ වටිනාකම හිතන්න. ඒ නිසා මේ ශාස්ත්‍රෝ තථාගත බුදුරජාණන් වහන්සේට කවුරු හරි වචනයක් කිව්වොත් ඒකේ පාප කර්මය කොහොමද? ඒ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ස්තූපයක් හැදුවොත් ස්තුති පූජාවක් කළොත් වන්දනා කළොත් මලක් පහනක් පිදුවොත් ගුණකඳ මොහොතක් නමුත් සජ්ජායනා කළොත් ඔහුට කොයිතරම්නම් පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස දහසක් ලෝක ධාතු වලට එක්කෙනයිමයි පහළ වෙන්නේ. එහෙමයි ස්වාමී. එච්චර ಗುಣ කඳක්. මේ තුන් ලෝකයේම සකල සත්වයා එකතු වෙලා එක පැත්තකට ගිහිල්ලා ඔවුන්ගේ ಗುಣ තියනවා කියන්නකො මහා බ්‍රහ්මයාගේ පට. එහෙමයි ස්වාමී. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ එක පැත්තක සිටිනවා කියන්නකෝ කවදාවත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයට සමාන වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඉස්සර ඔය බෝධි වන්දනා කියනකොට කීතින් හාමුදුරු රහින්සකමට ඔය බුදුගුණ කියනවා. ඒ උන්වහන්සේලාට තේරෙන විදිහට කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණ හඟුනේ කැටි කළ කළ කැටි කළද මාගේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සමාන නොවනසේක. කිසි ඒ කාලේ අපිට ඇහුණ පුංචි කාලේ. තුන් ලෝකයේම සත්‍යයන්ගේ ගුණ එක පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේගේ ගුණ එක පැත්තක තිබ්බොත් එහෙම බුදුරජාණන් වහන්සේ මහමෙරක් වගේ තුන් ලෝකෙම සත්‍යයන්ගේ ගුණ අභයතයක් වගේ. එක බුදු කෙනයි සක්වලකට පහළ වෙන්නේ. දෙවියොත් ලක්ෂ ගණන් පහළ වෙනවා. බ්‍රහ්මයෝ ලක්ෂ ගණන් පහළ වෙනවා. යක්ෂයෝ ලක්ෂ කෝටි ගණන්, නාගයෝ ලක්ෂ කෝටි ගණන්, මිනිසු ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා. ඒ වුණාට එක බුදුරජාණන් වහන්සේ නමයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනොත් ඒ පැහැදීම නම් අග්‍රයි. ශ්‍රේෂ්ඨයි. කියන තව උපමාවක් කියන්නම් කියන සොඳුරු. මහරජාණනි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර උපදිනවා නම් ශ්‍රාවක පිරිස අතර කතාවක් ඇති වෙනවා කියනවා. අර ඔබගේ බුදු රජය මේ අපගේ බුදු රජය කියලා වාද විවාද හට ගන්නවා කියනවා. එහෙමයි ස්වාමී. ඊළඟට මහරජාණනි බල සම්පන්න අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පිරිස අතර පවා ඒ තොපගේ ඇමතිතුමාය මේ අපගේ ඇමතිතුමාය කියලා වාද විවාද හට ගන්නවා කියන්නේ. හරිනේ. මහත්තයා එක බුදු කෙනෙක් විතරක් ලෝකේ පහළ වෙලා පස්සේ කාලේ මේ අමරපුර නිකායේ බුදුරජාණන් වහන්සේ මේ සියන් නිකායේ බුදුරජාණන් වහන්සේ කියලා සිවුරු පොරවන විද්‍යානුව සමහර මේ මේ ප්‍රතිමා වහන්සේලා ප්‍රතිමා වහන්සේලා එහෙමයි. ඒතර මමත් ඔය දන්නේ අපිට ඇහිලා තියෙනවා ওই විදිහට සිවුරු පොරවන්නේ සියන් නිකායේ ওই විදිහට සිවුරු පොරවන්නේ අමරපුර නිකායේ. ওই විදිහට සිවුරු පොරවන්නේ රාමාන්‍ය නිකායේ කියලා. ඒක අපි අහලත් නෑ මේවා. ඒ මේ ධර්මයක තියෙන එක්කුත් නෙමෙයි. එතකොට අර සිවුරු පොරවන විදිහත් එක්ක නිකායකොත් දාලා ඒ ඒ නිකායේ බුදුරජාණන් වහන්සේ. එතකොට එක බුදු කෙනෙක් විතරක් පහළ වෙලත් මෙහෙම වෙනවනම් බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණ තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා වෙන් කරගන්න ගියාට පස්සේ බොහෝ අහිත පිණිස දුක පිණිස පවතිනවා. ඒ නිසා බුදුරු දෙනමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. මහරජාණනි බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ එකවර පහළ වෙන්නේ නැහැ කියන්නේ තවත් සුන්දරතර උපමාවක් කියන්නම් කියන්නේ. ඉතින් මහරජාණනි සම්මා සම්බුදුවරු දෙනමක් එකවර උපදිනසේක් නම් බුදුරජාණෝ අග්‍රවණසේක යන බුද්ධ වචනයක් ඇද්දේ බොරුවක් වෙයි. අපි යමක් අග්‍රයි කියලා කියන්නේ ඒ වගේ දෙයක් ලෝකේ නැත්තන්නේ. මුදුන් ශීර්ෂයක් නේද? ඔව් මුදුන් ශීර්ෂයක් උත්තමයිනේ අග්‍රයිනේ. ඒතකොට තවත් බුදු කෙනෙක් ඉන්නවා නම් එහෙම කියන්න බැරි වෙනවනේ. ඒතකොට කියනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනසේක කියලා යමක් කියනවා නම් ඒ වචනේ බොරු වෙනවා කියනවා තවත් බුදු කෙනෙක් හිටියොත්. ශ්‍රේෂ්ඨයි කියන්නේ ආයේ නැහැ කියන එකනේ. ඊට පස්සේ මහරජාණනි බුදුරජාණෝ විශිෂ්ට වනසේක බුදුරජාණෝ උත්තම වනසේක බුදුරජාණෝ පරම උත්තම වනසේක බුදුරජාණෝ අසමවනසේක බුදුරජාණෝ අසම සමවනසේක බුදුරජාණෝ අප්‍රතිමවනසේක බුදුරජාණෝ අප්‍රතිභාගවනසේක බුදුරජාණෝ අප්‍රතිපුජ්‍යලවනසේක කියලා බුදුගුණ යම් තාක් ඇද්ද ඒ සියල්ල බුරු වෙනවක්ව තවත් බුදු කෙනෙක් හිටියෝ. ඒ තවත් කෙනෙක් නෑ. තව වෙන ස්වභාවයක් නෑ. ඉතින් කියලා මේ වචනවල තියෙනවනේ. ඊට පස්සේ කියනවා රාජතුමනි බුදూరు දෙනමක් ලෝකෙ එකවර පහළ වෙන්නේ නැහැ කියන එකට මෙන්න මේ කාරණොත් අර්ථයක් ගන්න කියනවා. ඒ තමයි බුදු මේ පින්වත් රජතුමනි එකම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකෙ එක්වරකට පහළ වෙති යන මේ කරුණ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවික වූ ප්‍රകൃති වූ ධර්මතාවයක්. ඒ කවර කරුණක් නිසාදයක් සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ගුණය අතිශයින් මහත් බැවින්. කියන්නේ බුදු කෙනෙක් එකවර එක බුදු කෙනෙක් විතරක් පහළ වෙන එක ලෝකේ ධර්මතාවයක්. හේතුව බුදුරජාන් වහන්සේලා එච්චරම ಗುಣ තියෙනවා. එහෙමයි ස්වාමී. එතරම් ಗುಣ කඳක්. ඒවා කිය ඒකනේ ඉස්සෙල්ලා අර යම් අපි එක වැඩසටහනක අර දහම් කරුණු කියද්දී නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ බුදුවරුන්ගේ ಗುಣ මතවත් මීට එහා දක්ෂ කෙනෙකුටවත් බුදුවරුන්ගේ ගුණ නම් කියලා ඉවර කරන්න බෑ. රජතුමනි කෙටියෙන් කිව්වට පස්සේ අනුමෝදන් වෙන්න කියනවා. මොකද මේක විස්තර කරලා ඉවරයක් කරන්න බෑ කියනවා බුදුගුණ. දැන් සාමාන්‍ය නාගසේන මහරහතන් වහන්සේට බුදුගුණ කියන්න ගියාට පස්සේ උපමා උපමේය වලින් ගලාගෙන එනවා. මේ මම දැක්ක එක තමයි මිලින්ද ප්‍රශ්නේ මේ බුදුගුණ කියන්නේ යනකොට නාගසේන මහරහතන් වහන්සේට විශේෂයෙන් කරුණ වෙනවා. ඒක එක උපමාවකින් දෙකකින් නතර වෙන්නේ නැතුව දිගටම කරුණ කියනවා. මේ ශාස්ත්‍රීය සම්පත්තිය ඉහෙළම තියෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙනවා මහරජාණනි මේ තවත් උපමාවක් කියන්නම් කියනවා. මේකෙන් තේරුම් ගන්න කියනවා. ඒ තමයි කියනවා ලෝකයේ අන්‍ය වූ සුවිශාල දෙයක් ඇත්නම් ඒද ඇත්තේ එකක් වශයෙන්. ලෝකයේ තියෙනවා නම් ශ්‍රේෂ්ඨ දෙයක් ඒව එකක් විදිහට තියෙන්නේ. පෘථුවේ යන ඊටා මහත් දෙයක් හැබැයි එකයි. සාගරය යන සුවිශාලයි. හැබැයි එකයි. සිනේරු පර්වතය යන සුවිශාලයි. හැබැයි ඒකයි. ආකාශය කියන්නේ සුවිශාල දෙයක්. හැබැයි ඒකයි. අහස් දෙකක් නැහැ. එහෙමයි සම්. ඊට පස්සේ සග්දිවිඳ යන සුවිශාල චරිතයකි දෙන්නෙක් නැහැ. ඊට පස්සේ මාරයා යන සුවිශාල චරිතයක් දෙන්නෙක් නැහැ. මහා බ්‍රහ්මයා යන සුවිශාල චරිතයක් දෙන්නෙක් නැහැ. ඊට පස්සේ තථාගත රහස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු අතිශයින්ම සුවිශාල වූ සකල ගුණධර්ම රත්නයන්ගෙන් පිරිපුන් වූ අසිරිමත් චරිතයකි. ඒ ලෝකෙහි එකම එක දෙයකි. යම් තැනක සුවිශාල පෘථිවිය ආදී හටගන්නේද එහිලා ඉබඳ වූ තවත් දෙයක් හට ගැනීමට මෙතන අවකාශ නැත්තේ. පෘථිවිය හටගත්තට පස්සේ විශාල ආයෙ එතන තවත් පෘථිවියක් හටගන්න අවකාශයක් නැහැ. එහි මහරජාන් එකම තථාගතරා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පමණ ලෝකේ පහළ වනසේක. බුදුරජාණන් වහන්සේලා එක නමයි. ඉතින් මේක කිව්වට පස්සේ නාගසේන මිලිඳු රජුරෝ ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඉතා මැනවින් පැවසුවා සොඳුරු උපමාවන්ගෙන් ප්‍රශ්න විසඳුවා නුවණින් අදක්ෂ වූ කෙනෙකුට පවා මේක තේරෙනවා බුදුරජාණන් වහන්සේලා දෙනවා පහළ වෙන්නේ නැහැ කියලා. නුවණ නැති එකාටත් තේරෙනවා. ස්වාමීනි මං වගේ නුවණ තියෙන කෙනෙකුට ඔබ වහන්සේ කිව්ව දහම් කතාව තේරෙන එක ගැන කවර කතාවද? එහෙමයි. සා යහපති ස්වාමීනි සාදු සාදු සොඳුරු මේ ශ්‍රී සද්ධර්මයේ කියලා උදන් අනනවා. එහෙමයි. එතකොට දෙනමක් ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙනවා කියන්නේ බුදු කෙනෙක්ගේ ගුණ කඳ බලන්න. එහෙමයි ස්වාමීනි. තුරු මහා ගුණ කඳ තේදී බුදුරජාණන් වහන්සේ ලෝකයට කොච්චර අනුකම්පා කරනවද? මහා ගුණ කඳක් තියෙන ඒ උත්මයා දුගී පැල්පතට යනවානේ පිඩුසිඟා. එහෙමයි ස්වාමීනි. මහා කරුණාව නෙමෙයිද? තුන් ලෝකෙට අග්‍ර ඒ වගේ දෙනමක් පහළ නොවන බ්‍රහ්මයාගේ පවා පවන් මේ පටන් වැඳුම් ලබන කෙනා කෙනෙක්ගේ ගෙදරින් දානෙට ගියට පස්සේ එම්බා වසලේ ඔතනම නවතිනු කියලා වසලවාදයෙන් බැනුම් ආන්න ඕනේද? අකනිතා බඹලෝ දක්වා කීර්ති ගෝසාව පැතිරලා ගිය උත්මය කරුණාව කරුණාව පිළිනු පිටුවක් වළඳන්න ඕනේද? කරුණාව අර කුඹුරකට ගොවිය කානුකට නියරදි කියන්න ඕනේද? කරුණාව. වේරංජාවේ යවවලඳ වළඳ ඉන්න ඕනේද? කරුණාව. මහවණේ ඇතෙක්ගෙන් උපස්ථාන ලැබ ලබා ඉන්න ඕනේද? කරුණාව. ඒ වගේ මහා තුන් ලෝකෙට අග්‍ර ලෝක දස දහසක් ලෝක ධාතු වලට එක්කිනයි පහළ වෙන්නේ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ. අනේ අසූචි කඳ කරේ තියන් හිටපු සුනීත ළඟට වැඩියනේ. එහෙමයි ස්වාමීනි. සුනීත ළඟට වැඩියන්නේ. සුනීත ඉස්සලාම දැක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ රාම් සිරිපා. එහෙමයි. මූණ බල්ලා නැහැ. සිරිපා කියනවා දැක්කේ. අනේ මේ සිරිපා සංගල ලෝකේ සමසනවා කියලා දැනුණා කියලා. ඒ සුනීත මහාන වෙමුද කියලා. ඊට පස්සේ කියනවා අපි වාගේ මහාන කරගන්නවාද කියලා. ඔබ කැමති නම් පුළුවන් කියලා. මම ආසයි කියලා. සුනිත මෙහෙ ඉන්න කියනවා මේ ශාසනය ඇසිරෙන්න කියනවා. ධර්මය අවබෝධ කරනවා. මහා උත්තමයා. එහෙසා. ඉතින් ඒ නිසා මේ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ මහත්යා රජ කෙනෙක් හිටියොත් ඒ රජුරුව ළඟට කාටවත් එන්න පුළුවන්ද? දැන් ඔය අද වුණත් සමාජයේ දේවන්ත චරිත කියන අය ළඟට කිට් වෙන්න තියෙන අමාරුව බලන්න. අනේ මගේ බුදුරජාණන් වහන්සේ ළඟට කාටවත් එන්න පුළුවන් නේ. එහෙමයි. කාටවත් එන්න පුළුවන් නේ. එහෙසා. ඒ තමයි උන්වහන්සේගේ මහා කරුණාව. ඒ තමයි කරුණාව. ඒ තමයි උන්වහන්සේගේ ගුණ කඳ. ඒ වාගේ උත්මේක මේ ලෙඩ වෙච්ච භික්ෂුවගේ ඇඟාත ගාලා නාවන්න ඕනේද? ඒ තමයි මහා කරුණාව. බුදුරු දෙනමක් ලෝකෙට පහළ වෙන්නේ. එතකොට සතුටු වෙන්න, පින්වත්නි සතුටු වෙන්න, අප්‍රමාණව සතුටු වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච එක ගැන. අපගේ ජීවිතයේ මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙන්න අප්‍රමාණව. වෙන මොනවත් ඕනේ නැහැ. වැදෙන හෝනියමක් වැදිද්දෙන්. පුපුරන බෝම්බයක් පුපුරද්දී. වෙන කෙනෙහිරි කමක් වෙද්දෙන්. කියන අභූතක චෝදනා තියෙද්දී දරුවෝ නැති අයට දරුවෝ නැති එක ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟ ලෝකේ අභූත චෝදනා නින්දා පාස විඳින එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ಜಾති, වේද, කුල, මල මේවා අනේ මේ අය අතරින් මේ දුක්ඛන්දරාවල් අතරින් අපිට මගේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන් වුණා. මේ ලෝකේ කිසි කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක් නෙවෙයි. මේ ලෝකේ අනිත් අයට හම්බ වෙන ওই දෙවිවරු අනම්බනම් ඒ ඔක්කොම යාලට කවද කවදා හරි හම්බ වෙයි. අපිට හම්බෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ තුන් ලෝකෙටම දස දහසක් ලෝක ධාතු වලට එක්කෙනයි. ඒතර දස දහසක් ලෝක ධාතු වලට දෙනමකගේ සිරිපාව දරා ගන්න බෑ. අනේ බුදුරජාණන් වහන්සේ සමනල පර්වතයේ සිරිපා ලැබුවානේ. මගේ ලංකා ධර්මී මාතාවෝ මේ ලංකා මාතාවෝ සිරස තියාගෙන සිරිපා ඉසලුවානේ. මේ ලක් දෙරණේ මගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසෙන් සුවපත් කළානේ. එහෙමයි සර්. උන්වහන්සේගේ සමාපත්තියෙන් සුවපත් කළානේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් මේ ලබ්ධරණ සුවපත් කළානේ. දස දහසක් ලෝක ධාතු වලට දෙනමක් සිරුරු දරා ගන්න බැරි ඒ බුදු සිරුරට බෝධින් වහන්සේ පවන් සැලුවා. ඒ බෝධියේ දක්ෂින ශාඛාව වැඩි වෙනවනේ. මේ ලක් දෙරන්ට ශාප කරන්න එපා. කැමති වෙන්න. මේ ලක් දෙරන්ට සෙත් පතන්න. මේ ලක් දෙරණේ සැපේ විඳ ගන්න. සුවේ විඳ ගන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගිය එක, ඒ බුදුමයෙන් පිටවෙච්ච ධර්මයේ අහන්න ලැබෙන එක, සංගරුවන කසාවත දකින්න ලැබෙන එක, මහරහතුන් ගැන අහන්න ලැබෙන එක, ස්තූප කරවන්න ලැබෙන එක, ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්, මහරහතුන් වෙනුවෙන් කෑයවල් වඳිනවා පුදනවා පුදන්න ලැබෙන එක බුදුගුණ අහන්න ලැබෙන එක අහෝ මේක නම් ආශ්චර්යයි අද්භූතයි දස දහසක් ලෝක ධාතු වලට එකම එක බුදු කෙනයි දෙවෙනි ඒ වාගේ උත්සමේ කාය පහළ වුණොත් මේ දස දහසක් ලෝක ධාතු සුන්නද්දූ විලිලා යනවා දරා ගන්න බැහැ ඒ දරාගත නොහැකි තරම් අනන්ත අප්‍රමාණ බුදුගුණ තියෙන මගේ බුදුරජාණන් වහන්සේ නිවන් දකිනා මොහොත දක්වා මාගේ ජීවිතේ එකම පිළිසරණ වේවා එකම රැකවරණේ වේවා මේ අපේ හිතේ තියෙන මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු ආනුභාවයෙන් මේ බුදුබණ අහපු ආනුභාවයෙන් බුදුබණ කිව්ව ආනුභාවයෙන් අපිටත් මේ බුදුරජාණන් වහන්සේ ළඟ සැනසෙන්න වාසනාව ලැබේවා කියන එකයි අපේ ආශිර්වාදය.